මේ වැඩ පිළිවෙලකට මේකේ ස්වરૂපේ සාමාන්‍යයෙන් ධර්ම සාකච්ඡා ස්වરૂපෙමයි. නමුත් මේකදී අපි තම තමන්ගේ භාවනාව අදාළ තොරතුරුට විතරයි හුඟම් දෙන්නේ සාමාන්‍ය පොදු මූලධර්ම ප්‍රශ්න මේ වෙලාවේ ගන්නෑ. ඉතින් කෙසේ නමුත් ඒ සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. අපි කියමු රජී මහත්තයාට ඒක සභාගත කරන්නයි කියලා ආරාධනාවක් කරමු. වෙන කාට හරි අතරමැදදී වෙන කිවිතු කලිසු ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා නම් පිරිසුදු කර ගැනීම අවශ්‍ය වෙනවා නම් ඉල්ලා ඉදිරිපත් කරලා තියෙන මයික් එක පාවිච්චි කරන්ද අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರේ පටන් ගන්න යන්නේ. අවසන්තුනේ. ගරුතර ස්වාමින් වහන්සේ වෙත নমස්කාර පූර්වකෝ කියා සිටිමි. පරයන්ක භාවනාවේ ආශ්වාස හා ප්‍රශ්වාස කෙරෙහි සිත පවත්වාගෙන යාමේදී පැය භාගයක පමණ කාලයකදී ඉතා කෙටි ආශ්වාස ප්‍රශ්වාස තත්ත්වයන් බවට පත්වී කය සැහැල්ලු තත්ත්වයකට පත්වෙමි. මේ තත්ත්වයේම සිත පවත්වාගෙන යාමට දැඩි කැමැත්තකින් පසු යෙමි. එසේ ටික වේලාවක් ගත කිරීමෙන් පසු වමනාවෙන්ම එම තත්ත්වයෙන් ඉවත් වූ යෙමි. එසේ නොකර තවදුරටත් එම කෙටි ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහිම සිතින් බලාගෙන සිටීම කළ යුත්තේද? පැහැදිලි කර දෙන මෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඒක තමයි යෝජනා කරලා තියෙන විදිහටම සමකෝල වෙනවා හිත. කෝලගති සමනරි කරන්න හිතන ඒ කරන හැම දෙයක්ම හැට කුණ වැටෙනවා වගේ යමක් නොකර සිටීමේ කලාව තමයි ඉගෙන ගන්න ඕනේ. තාත් ඒක තේරිලා තමයි ප්‍රශ්න ඉගෙන තියෙන්නේ. මම මෙහෙම කරා ඒ වෙනුවට එහෙමම යන්න දෙන එකද කරන්න තියෙන්නේ කියලා. ඒක තමයි කමඨාසුද්ධ කිරීමේදී බලාපොරොත්තු වෙන්නේ. භාවනාව පදන් වුණාට පස්සේ වගකීම් භාවනාවටම බාර දෙන්න මොනම දෙයකටත් අත තියන්න යන්න එපා. අත තිබ්බොත් කෙලෙසයක් කියලා හිතා ගන්න. භාවනාව දන්නව කරගෙන යන හැටි වෙලාවට මුල් ටිකේ සකස් කරලා දීලා භාවනා පිළිවෙනකොට ඒ විදිහට ඇඟිලි ගැසීම් නොකර අනායුහං කියන විදිහට අතිධාවනයේ යන්නේ නැතුව යන එක තමයි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේ කියා දුන් ආකාරයට හිස පිටකොන්ද ඍජුව තබාගෙන වාඩි වී මා සිටින ආකාරය හොඳින් පරීක්ෂා කරන්නට යෙදුණා. විනාඩි 10ක් 15ක් පමණ ඒ ගැන විමසිල්ලෙන් සිටින විට කැස්සක් ආවා. කෙලගිලෙන ආකාරය හොඳින් දැනගන්න හැකි වුණා. ටික වේලාවකින් උදරයේ කොටස ඉස්සෙන පහත් වෙන ආකාරය දැනගන්න දැනගන්න හැකි වුණා. ක්‍රමෙන් ඒ දෙස බලා සිටන විට දැනුනේ නාසයේ කෙළවරින් යම් උණුසුමක් පිටවන බව. මම ඒ දෙස ඉතා ඕනෑකමින් බලා සිටියා. සමහර වෙලාවට උදරයේ කොටස වේගෙන් වේගෙන් ඉස්සෙන පහත් වෙන ආකාරය දැනගන්නට ලැබෙනවා. වේලාවක බොහොම සෙමින් දැනගත්තා. කොහොම ඉන්නකොට මට දැනෙනවා පපුව කොටසේ ඒ ඉස්සීම පහත් වීම. මම හොඳින් අවධානය කළා. එක වේලාවකින් මට දැනෙනවා එකම ආකාරයකින් යන හුලම් පාරක් වගේ දෙයක්. ඒ දෙස බලා ඉන්නකොට බොහොම වේගවත්ව හෙමින් යන විදියටයි දැනෙන්නේ. මා ඒ දැනෙන දේ ගැන විමසිලිවත්ව බලා සිටන විට මට දැනෙනවා නාසයේ කෙළවර වරකට උණුසුම්වත් විටක සීතලයකුත්. එහෙම බලා සිටන විට වේගවත් වෙනවා. සියුම් වෙනවා දැනෙනවා. මේ හුලම් පාර එකම තැනක විතරක් වදිනවා වගේ දැනුණා. ඒ දෙස බලා සිටියා. අපි හඳුරන්නේ මට දැනගන්න ඕනේ මේ කුමක්ද? නිවැරදි මගක්ද? වැරදි මගක්ද? මට කරුණු පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේක තමයි මාගේ පරිශ්‍රණය කියන්නේ තමගේ ශරීරය පාවිච්චි කරනවා සම්පූර්ණ පරිශ්‍රණයට ලක් කරව සතෙක් වගේ සම්පූර්ණ යාගේ නිසිනින්දේ අඬ දෙන්න මොනම දෙයකට අත තියන්නේ නැතුව නමුත් අවධානයේ තියෙන්න ඕනේ නිරීක්ෂණයේ තියෙන්න ඕනේ පූර්ණ තත්ත්වයක නැත්තම් උත්සන්න ආසන්න නිරීක්ෂණයකුත් කරනවා කියලා හිතලා මොකක්වත්ම කරන්න නැති කතියකුත් ගියාම සම්පූර්ණ ධර්මයම විතරයි ඉතුරු මේක අවුල් වෙන්නේ මේක හදන්න කියොත් මේක හසුරවන්න කියොත් විතරයි මේ සංස්කරණය වෙන්නේ නැත්තම් කෙලස් බවටපත් වෙන්නේ මෙහෙම බලන හිටියොත් තමයි ශරීරයට කරන ලොකුම ප්‍රේමය. තමයි ශරීරයට කරන ලොකුම කරුණාව. ලොකුම මෛත්‍රිය. ඒතකොට තේිනවා අපි මේ විදිහේ සැලකිල්ල ශරීරයට කවදාවත් කරන්නේ මේකෙන් පූර්වකේ වගේ ඌරෙක්ගේ හරකෙක්ගේ වැඩ ගන්නවා මිසක් කවදාකවත් ශරීරයට විවේකයක් දීලා සමබර භාවයක් දීලා ජීවිත ස්වරූපයක් දීලා කියලා බලන ඉන්නවනම් ඒක මවක් කිරියන දා කිරිතක් වෙන දරුවෙක් දිහා බලා ඉන්නා වගේ ශ්‍රී ලංකන දරුවෙක් දිහා බලා ඉන්නා වගේ දරුවගේ පුෂ්ටිමත් වර්ධනය දිහා බලලා තව සතුට වෙන්න වගේ තමන්ටම ශරීරයට මෛත්‍රී කරගන්න පුළුවන් නම් ඒකයි manussකම කියලා කියන්නේ. අපි කඹරනවානේ. ඊට හොඳම යාමේ හොඳම වෙලාව කාගෑරි කුණු කන්දලයකට කඹරනවා. ඉතින් ඒක liverලා ඉතින් අර අමාරු මේ අමාරු අරක නැතුණා මේක නැතුණා කියලා චර්චුරු ගන්නවා. ඒත් ප්‍රමාණය දැන් හරි මේ ශරීරය උන්තරට කවන්න. හොඳට පොවන්න. හොඳට සක්මන් කරවන්න. හොඳට පట్టල වාඩිලා බලහගෙන මේ දැන් පట్టලේ සුවසේ වාඩිලා ඉන්න කියලා හොඳට හරි වැඩි ගහන්නේ. මෙහෙම දවස් තවත් දෙකක් දෙන්න දවසට. එතකොට මෙයා කීකරු වෙනවා. මෙයා මේ අපිට ඕන විදියට 100%ක් නම්ෙන්නේ නැහැ. කීකරු වෙලා ලෙඩ නැතුව වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැතුව මේක මේ මේ අඳේට ගත්ත හරකෙක්ගෙන් වැඩ ගන්නවා වගේ මේකෙන් වැඩ අරගන්න එකනේ කරන්නේ අපි. ඒක කායනුපස්සනාවක් වෙන්නේ. මේක හොඳයි කියලා කියනවා. මේක තමයි හරි ක්‍රමය කියලා මන්නම් මට නම් තේරෙන්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ මේකේ ඉතා දීර්ඝ වශයෙන් ප්‍රශ්න තුනකට ඉදීලා තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය මා නිස්සාරණාරණට නවතෙක්මි. අද දින සක්මන් භාවනාවේදී සහ පරයන්ක භාවනාවේදී මා දැනගත්තේ මෙසේ ලියා ඉදිරිපත් කරන අතර මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පිළිබඳව පහදා දෙනමින් යටහත් පහත් ඉල්ලා සිටිමි. සක්මන් කිරීමේදී මාගේ දෙපා පොළවෙන් ස්පර්ශ වීමේදී දෙපාවල තද ගතියක් පොළවෙන් තද ගතියක් නිසා එය පඨවි ධාතුවේ ස්වභාවය ලෙස දුතිමි. පඨවි ධාතුවේද ඇති නානත්වය නිසා සෙමෙන්ති වරන් ඇතුළේ ටයිල් කියලා තියෙනවා. පොළවේදී මුදු ගතියද ලනුපැදුරේ පය තබන විට රළු බවද වැලි පොළවේදී එහි ඇති සිනිඳු සුවදායක බවද දැනෙනවා. කයේ මෙන්ම අජීවී වස්තුවලද නානත්වය දැනින. සක්මන් මළුවේ වැලි පොළොව මත පා තබන විට වැලි කැට මෙන්ම කොයි මොහොතේදී හෝ මේ කය විදී ගොස් කයේ පටවි ධාතුවද මේ වැලි කැට හා සමානව දූවිල්ලක් බවට පත්වෙන අනිත්‍ය වූ ධර්මතාවයක් මේ කයේ පවතින බව දැනගත්තෙමි. ප්‍රශ්න දැක්කම දෙවෙනි ප්‍රශ්නය හුස්ම රැල්ලේ සිත රැඳවීමේදී අධිවේගී මාර්ගයේ ගමන් කරන රථ දෙස බලා සිටන විට මෙන් සහැල්ලු සිතක් ඇති විය. හුස්ම රැල්ල ඊතා සියුම් ලෙස දැනුව අතර හුස්ම වදින තැන පිළිබඳව නිගමනය කිරීම අපහසු විය. නමුත් ආශ්වාසය හා ප්‍රශ්වාසය එකම විට සිදුවන බැවින් බැව තේරුණි. නමුත් දෙවන ආශ්වාසය හුලං රැල්ල දැනෙන්නේ පළමු ප්‍රශ්වාසයෙන් ටික මොහොතකට ගත වූ පසු බැව දැනින. එයින් මට හැඟුණේ දෙවන ආශ්වාසය අලුතින් හටගත් එකක් බවද. එය ඇති වී නැති වී යන අනිත්‍ය භාවයේ ලක්ෂණයක්දයි මාහට අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. තුන්වෙනි ප්‍රශ්නය ගත්ත ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවලදී සිත බහමනා අරමුණෙන් පිටව යන විට බොහෝ විට එකවර කයේ චංචල වීමත් ඇතිවීමේ ඇතිවේ. එවිට නැවත භාවනා අරමුණ වෙත සිත යොමු වේ. ඒ මක් නිසාදයි පැහැදිලි කර දෙමින් ආයත සිටිමි. ඔබ වහන්සේට පෙරවන් සරණ ලැබේවා. අර පළවෙනි එකේදී සක්මන් කරනකොට පොළවේ තද ගතියයි, පයේ තද ගතියයි, තද ගතිය පටවි ධාතු වශයෙන් තේරුණා කියන එක තාර්කික නෑ. තද ගතියක තද ගතිය වැට වැඩිම ස්පර්ශයක් වෙන්නේ. තද ගතියක මෙලෙක් ගතිය වැටෙනකොට විතරයි දැනෙන්නේ. සමාන වස්තුවකට වැටුණාට දැනීමක් වෙන්නේ නෑ. ඒ නිසා මෙතන තද ගතියේ විවිධත්වයක් තියෙන පොළොව තද පොළවේ පය තියෙනකොට දෙකම තදනම් ස්පර්ශයක් වෙන්නේ නැහැ. දෙකේ වෙනසක් තියෙන නිසා දැනෙන්නේ. ඒ නිසා ලියලා තියෙන ක්‍රමේ වැරදි නැත්තම් උත්සාහ කරලා තියෙන විදිහ හොඳයි. එතකොට පරියංක භාවනා කරනකොට මේ ආනාපානේ දෙකේ අතර වෙනස ඒක දැනනකොට මේක අනිත්‍යතාවයේද කියලා ඉක්මන් වෙන්න හදලා තියෙනවා. ඒක අනිත්‍යතාවන අනිත්‍ය විචාවයි ඒ සංකත ලක්ෂණ සංකත වෙච්චවයි මේ දහස්වර පේන්න අරින්න. පේන්න ගියාට පස්සේ හිත මුත්තල දැනුම පාවිච්චි නොකරනවා නෙවෙයි. නමුත් මේක නැවත නැවත කරනකොට එන ප්‍රත්‍යක්ෂය ඉක්මනට මේකට ලේබල් එකක් දැම්මා වගේ හදිසි වෙන්න නරකයි. නැවත නැවත යන්න අරින්න. මේක අනිත්‍ය ලක්ෂණක් තියෙනවා, දුකේ ලක්ෂණ තියෙනවා, අනාත්ම ලක්ෂණක් තියෙනවා. අපි එකක් ලේබල් ගැහුවොත් මේක අනිත්‍ය ලක්ෂණය කියලා හිතේ යන්නේ නැහැ ඉදිරියට. හිතට කියන්න අත්දැකීම නැවත නැවත කරන්නයි කියලා. මේ තුන්වෙනි එක තුන්වෙනි කියවන්න ඍජු මන්ත්‍රයසන ගාඨ ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී සමහර අවස්ථාවලදී සිත භාවනා අරමුණෙන් පිට යන විට බොහෝ විට එකවර කයේ චංචල වීමක් ඇති වේ. එවිට නැවත භාවනා අරමුණ වෙත සිත යොමු වේ. ඒ මක්නිසාදයි පැහැදිලි කර දෙන්නේ ආයත සිටින්නේ. තුනම ප්‍රකාශන හරි ස්වාධීන හරි හොඳයි. ඒ අපි සත්‍ය පුරුදුනාට පස්සේ අසන්නේවත් වෙච්ච ගමන් මොකද්ද සංඥාවක් එනවා. වැඩි පිට පොට ගිහිල්ලයි කියලා. ඒක දැනෙන්නේ සමහරට හිතේ කම්පන ගතියයි. කයේ කම්පන ගතියක් ඒත් එක්කම හිත ආයසරයක් පිටිකිටනින් ආපහු අරමුණට එනවා. ඉතින් එතකොට ඉදින්දා ජීවිතේ වෙනස්කම් දෙකක් තියෙනවා. ඔත සතිය දන්නේ නැහැ නේද ඉතින් දැන් සතිය කියන එක දන්නවා. හැබැයි හිත නන්නත්තර වෙනවා වෘත්තට. ගිය ගමන්ම මොකද්ද ඇතුලෙන් සංඥාවක් එන්න පටන් ගන්නවා දැන් නම් පානේ පිට ගිහිල්ලා පාරෙන් පිට ගිහිල්ලායි කියන. එතකොට ඒ සංඥාවත් එක්කම හිත ආපහු එනවා ඇතුලට. ඉතින් ආවට පස්සේ මේ යෝගාචරය දක්ෂයෙක් නම් ආධුනිකයෙක් වගේ ආපෞසරය කරමුණතිකේ භාවනා කරන එකයි කරන්න තියෙන්නේ. දක්ෂ නැත්නම් පිට යනවා කියලා පශ්චාත්තාප වෙන්න පටන් ගන්නවා. කිලේශයක් වෙන්නේ පශ්චාත්තාපේ විතරයි. නමුත් පිට ගියාර කමන්නේ නැවතත් අරමුණට ආවනේ. මම දැන් මෙතන කරගෙන යනවා කියලා පශ්චාත්තාප නොවෙනවනම් ඒක ආධුනිකයෙක් වශයෙන් ඉස්ලාම ධර්මයේ ඉස්සරහට ආපු කෙනෙක් වශයෙන් බලනවා ශ්‍රේෂ්ඨම පිළිපැදීම තමයි. අපි උත්සාහ කරන්නේ හිත පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ නැවත පැමිණීම පිළිබඳව සලකලා ඉදිරියට භාවනා කරගෙන යනවා අලුත් හිතකින් නවකේ කුලින් කරන වෙනුවට හිත පිට ගියා කියලා පශ්චාත්තාපය. ඒ පශ්චාත්තාපය විතරයි කෙලෙසෙන්නේ. පිට ගියාට අපව එනවනේ ආවට පස්සේ මම මුලකින් කරගෙන යනවා කියලා හිත පිට යෑම පිළිබඳව අසුත් ඇවිලි නොවීම තමයි යෝගාවචරගේ දක්ෂකම. ඉතින් ඒක මේ විදිහට කරගෙන යනකොට මේ කමඨාන සුද්ධ කරගෙන ඉස්සරහට තමන්ට මේ දේවල් සිද්ධ වුණාට හිත කරදර ගැනීම දක්ෂකමක් නෙවෙයි. ඒක ගණන් නොගෙන ඉක්කරතර නොගෙන සිටීමටයි බුදුහාමුදුර අපිට ලයිසන් එකක් දීලා තියෙන්නේ. අපි බුදුහාමුදුරණෝ යන කෙනෙක් මේ ලෝකයේ කියන විදිහට වෙන දේවල් වලට පශ්චාත්තාප වෙන එක නෙවෙයි. ඒ පශ්චාත්තාප නොවීම අනුව සතිය සති බලයක් වඩපත් වෙනවා. ඉතින් මේ යන විදිය හොඳයි. ඉරුවන් සන්නයි පින්වත් ස්වාමින් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. එය මට තේරෙන්නේ ඊටාම සියුම් ආකාරයට නාස්පුඩු තුල පටන් ගන්න ආයුරිනි. නමුත් සක්මන් භාවනාවෙන් හෝ ආනාපාන සතියට වඩා අනිත්‍ය භාවනාව වැඩිමින් ඉක්මනින් සමාධි තත්ත්වයට පත්වන නිසා මම මුලින් අනිත්‍ය භාවනාව වඩා සිත යම් සමාධි තත්ත්වයකට ආපසු ආනාපාන සති භාවනාවට සිත යොදමි. ඉන්පසු ඊට ඉක්මනින් සිත තැන්පත් වී ආනාපානය නොතේරෙන තත්ත්වයට පත්වේ. මෙය දිගින් දිගටම කරමි. මේ ක්‍රමයේ වරදක් ඇත්නම් කරුණාවෙන් පහදා දුන මැනවි. ඉදිරිය ගැනද අවවාදයක් පතමි. වහන්සේට නිවන් සුවත් වේවා. මේක ලියලා තියෙන කාතාලෙන් බලනකොට නම් එච්චර දෝෂයක් පේන්නේ නැහැ. නමුත් අනිත්‍ය භාවනාව කියලා මොකද්ද කරන්න කියන එක ලියවිලා නැහැ. මේ අනිත්‍ය භාවනා කරනවා ඊට පස්සේ ඉච්ඡ සමාධියත් වෙනවා. සමාධියත් උනාට පස්සේ ආනාපාන යනවා. ආනාපාන ඊට පස්සේ උතර සිව් වෙනවා. එහෙනම් මොකක් කෙරුවත් අනිච්ච භාවනා කියන නමෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත් ආනාපාන සතිය හරහා නොගිහින් අනිත්‍ය භාවනා කරන ක්‍රමයක් පොත්වල නැහැ. ඉගෙනීමේ මෙත් නැහැ. අනිත්‍ය භාවනා තියෙන්නේ මේ සතිය වඩාන ඉදිරියට ගියාට පස්සේ. දැන් මේ කියලා තියෙන අනිත්‍ය භාවනා හරහා ආනාපානට එනවා. කියනවා ඉදිරිපත් කරලා තියෙන්නේ සාධනීය ක්‍රමයකට හිත තැම්පත් වෙනවනම් ඒ අනිත්‍ය භාවනා පස්සේ ආනාපානට යනවනම් ආනාපානීට පස්සේ කීකරු වෙනවනම් මේ විදිහටම යන්න. නමුත් මට මේ කතා කරන්න සිද්ධ වෙන්නේ මේ අනිත්‍ය භාවනා කියන වචනය නොගැලපෙන විදිහට මේ යොදලා තිනවා මොකද්ද අනිත්‍ය භාවනා කියන එක නම් කරන්න නැතුව වර්ණ ගන්න නැතුව. ඉතින් කාට හරි මේ ප්‍රශ්න කරුට අවශ්‍ය නම් මේක විග්‍රහ කරන්න මේට වැඩිය තමන් අනිත්‍ය භාවනා කරනවා කියලා මොකද්ද කරන්න කියන එක ප්‍රකාශ කරනවා නම් සභාවට හොඳයි. ඉතින් ඒක වැදගත් නැත්නම් අපි එහෙම ප්‍රකාශ කරන්නේ නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල විතක වේගයෙන්ද විතක සෙමෙන්ද විතක ඊතාසියු ලෙසින්ද නාසයේ උඩ වරණ ඇතුලේ තියෙනවා ඇයි දෙම්ම දෙක අතර වැඩි අවසානයේ එකම රිද්මයකට එනම් පරුවක් දෙපැත්තෙන් දෙන මාරින් මාරට පැද්දෙන අයුරින් සකස් සිත ඒකාග්‍ර වෙයි එකකින් සිතුවිලි අඩු වී ගොස් දෙපැත්තට හුස්පරැල්ල දෙතුන් පාරක් ගොස් නතර වේ. මෙය කීප විටක්ම සිදුවේ. සමහර අවස්ථාවලදී සිතුවිලි නැති වී යන අවස්ථාවක් ලෙසපත් වේ. එවිට උස් ස්ථානයක මා සිටින බවත් හැඟේ. හුස්පරැල්ලද ඉහළටම ගමන් කරයි. ඒ අතරතුර සිතුවිලි එකක් දෙකක් ඇවිත් ටික වේලාවක් ඒ අරමුණේ සිටින බවත් එම මූලික අරමුණට ඒමට අවශ්‍ය නිසා අනිත් අරමුණු ඉවත් කිරීමේදී වෙහසක් දැනේ. මේ භාවනාවට බාධාවක්ද? මායයට කුමක්ද කළ යුත්තේ? ඒ වගේම පිළිකුල් භාවනාවෙන් මృత ශරීරයේ අසුභය වැඩිවීමට යොමුවන්නේ નિરાයාසයෙන්මය. මේ මට බැඳීම් අඩු කර ගැනීමට ඉවහල් වූ මා ඊටාම කැමැති භාවනාවයි. මෙයත් අවසානයේ හිස් කබල ස්ථී කරමින් ශරීරයේ පොළොවට පස් වෙන බවත් අවබෝධයෙන්ම මේ සතර මහා ධාතුන් නැවත විශ්වයට එකතු වන බව දැනගනිමින් විසස්තරයේ ඇති નિસරු බව සිහි කරන විට පෙර දෙපරිද්දෙම ආනාපාන සති භාවනාවේ මෙන්ම සමාධිගත වී කීප සැරයක් එකම තැන යහට මෙහාට ගොස් නතර වේ. මේ අවස්ථාවේ හිත ඉහළට ගමන් කරයි. එතන දිගින් එතනදී කිසිම දෙයක් නොදැනෙන තත්වයකටපත් වී මේ පංචස්කන්ධයේ ඇලීම ගැටීම තුල භවය සකස් කරන බව දැනේ. සක්මන් භාවනාවේදී හුස්ම රැල්ල පිටත වේගයෙන්ද විටක වේගයෙන්ද විටක ස්ථෙමින්ද වෙන වෙනස්කම් පයතබන අවස්ථාවේදීද දැනේ. දෙපාස් ලොක් වෙන ආකාරයටද එවිට ඊතා සියුම් ලෙස දෙපා තබා ඇවිදීමට සිදුවේ. ඊයේ දින ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි වර්තමානයේ සිත තබා පරයන්ක භාවනාවට යොමු විය. වෙනදාමෙන් මගේ කයට සිතට දැනුණු කිසිම වෙනසක් වෙහසක් නැහැ. ඉරියව් මාරු කිරීමකුත් නැහැ. මම එකමාරක් දෙකක් අතර එනම් රාත්‍රී 10යි කාලවලතුරු භාවනා කර නිදිමත අහලකවත් නැහැ. කයට වේදනාවක් නැහැ. සිත හරිම සෑහළුයි. මේ අඛණ්ඩව පවත්වාගෙන යාමට සෑම දිනකම යම්කිසි ක්‍රියාමාර්ගයක් වේද. වහන්සේගේ පාද වහන්සේ පහදා දෙන මෙන් ඉතා ආකාරික ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් පිට නියෝගී සෝය පතමි. මා භාවනාවේදී අත්විදි අත්දැකීම් කීපයක් ඇත. මම මට එය පැහැදිලි කර ගැනීමටද අවශ්‍යයි. මේ ස්වභාවයේදී මේ දැනීමට කැමැත්තක් නොදක්වමි. එය පැහැදිලි කර ගැනීමට අවස්ථාවක් ලබා දුනහොත් අනේක වාරයක් පින්වත් වේ. මේකදී අර පළවෙනි අවස්ථාවේදී සඳහන් කරනවා ආනාපාන සංසිඳිලා විවිධ අරමුණු දිගේ ආපුවාම ඒ විවිධ අරමුණු වලින් ආනාපාන වෙන් කර ගන්න සතිය වෙන් කර ගන්න වෙහසක් දැනෙනවායි කියලා සාධාරණයි. නමුත් මේ වෙලාවේදී එහෙම සතිය වෙන් කර ගන්න ආනාපාන වෙන් කර ගන්න නැතුව ඊ අරමුණුයි ආනාපානයයි දෙකටම සමසතිය දෙකටම සමහිත පාවිච්චි කරන්න යාම තමයි භාවනා බුදුන් පැත්තීම කියලා කියන්නේ. කෙලපැමිණීම කියලා කියන්නේ හිතට කෙලෙසයිතී කියනවා. ඒකට ආඩම්බර වෙන්නෙත් නැහැ, ලැජ්ජ වෙන්නෙත් නැහැ. හිතට සත්‍යමත් හිතවිලි එනවා ආනාපාන වෙලද. ඒකට ආඩම්බර වෙන්නෙත් නැහැ සතිය මේ පශ්චාත්තාප වෙන්නෙත් නැතුව දෙකම දිහා මේ සමහිතින් නොසලෙන මනසින් බලාගෙන ඉන්න පුළුවන් නම් මේ මට්ටමට කියන කෙනාට විතරයි කරන්න පුළුවන්. ගුරුස් අවස්ථාවේ කොහොමවත් කරන්න බෑ. මේ අවස්ථාවේදී බලන්න සිවුම් වෙලා දැන් මේක වේවා මේක නොවේවා කියන රුචර්ෂකම් නැතුව මේ දෙකම හුදු හේතුඵල ධර්ම දෙක. මම කියලා නෙවෙයි වෙන්නේ. මට තියෙන්නේ මේ දෙකට හේතු නිසා හටගත්තා හේතු තියෙන තාක්කල් පවතින හේතු බිඳිච්චාම බිඳලයයි මට පරිදි මේක ඒ පටිච්චසමුප්පාද විචර බලන්න එහෙමනම් මේ අනසත්‍ය හොඳයි පිට අරමුණ නරකයි කියන වර්ග ભેදයක් නැතුව තේරීමක් ભેදයක් නැතුව කරන එකයි ඒකේ දක්ෂකම වෙන්නේ. ඉතින් මේ මේ යන විදිය හොඳයි. මේ වගේ දවස් දෙක තුනක භාවනා වැඩ පිළිවෙලකදී බොහොම හොඳට යනවා වැඩ පිළිවෙල. ඒක නිසා අර අන්තිමට විස්තර කරන මොනවාක්වත් අතට නිකන් ඉඳගෙන ඉන්නට බලපුවාම අර මොනම සමීකරණයක්වත් ඕන කරන්නේ මොනම තාක්ෂණ පැත්තක්වත් ඕන කරන්නේ ඔහි භාවනාව නිසින් ඉඳ යනවා. එන්නේ එන්නේ අපි දැනගන්න ඕනේ සංකරතා නැතුව සංකීර්ණතා නැතුව මේ ඕටෝ පයිලට් එක දැම්මා වගේ වාහනේ මේ මොකද දන්න වෘත්තීය ඩ්‍රයිවර් කෙනෙක් එළවනවා නම් තමන්ට තියෙන්නේ ගමන රස විඳින එක විතරනේ. තමන් එළවනන්නේ මේ බරක් තියෙන්නේ. අන්න වගේ වෘත්තීයම ඩ්‍රයිවර් කෙනෙක් එළවන චොපර් ඩ්‍රිවන් කාර් එකක ඉන්න කෙනෙක් වගේ පහනට යන්න දෙන්න පටන් ගත්තොත් ගමන පසනාව බොහොම ජයල සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ විශේෂ කරලා ගන්න, කුරු කර ගන්න, ආම්බම් කර ගන්න, යටතට ගන්න, යටතට ගත්තට පස්සේ භාවනාවට යන්නනේ. ඉතින් ඒකකොට බම ගමන හරි කෙටි. මේ හැම තැනදීම මේක හසුරවන්නයි, අර භාවනාව කරන්නයි, මේ භාවනා කරන්නයි, ලෝකේ තියෙන ලයිස්ට් ඔක්කොම මේකට දාගන්නයි, ප්‍රාර්ථනා පිටවන්නයි කියලාම පැහැදිලියට බොරදී එකතු කරා වගේ ජීවිතේ මල් විහිම්පල් දන්න පඬිතුකම මේකට කරන්න මේකට යන්න දෙන්න තරම් විශ්වාසයක් පහළ වෙච්චාම බුදුහාමුදුරුවෝ රැසී දෙන පටන් ගන්නවා. ධර්මයේ තේරෙනවා. තමයි සංඝයා බව තේරෙන්නේ. ඒ නිසා මේ යන්න යෑම දෙන එක මේ ප්‍රකාශනයේ පේනවා. ඉතින් මෙහෙම කෙනෙකුට භාවනාවේ ඒ ගැඹුරු අත්දැකීම් ලැබෙනවා කියන එක ඉච්ඡන ආරෝමයක් නෑ. ඒක නිසා මේ හැම හැම ලැබෙන අත්දැකීමක්ම අනේකට කියා ගන්න බැරි වුණා කියලා පශ්චාත්තාපයට හේතු කරගන්න යන්න එපා. ඒක හම්බෙලා තියෙන්නේ මගේ ගුණයක් නිසා නෙවෙයි. හේතුඵල ධර්මයක මේක සිද්ධ වෙලා තියෙනවා. ඒක වාසියට ගන්න නිත්‍යපතා භාවනා කරන්න. નિયમિત වේලාවක් යොදාගෙන නිත්‍යපතා භාවනා කරන සියලු කාර්යයන් වලට වැඩිය රාජකාරී දේවකාරී වලට වැඩිය තමන්ගේ භාවනා කාලසටහනකට සකස් කරගත්තොත් ලැබිච්ච අත්වාසිය සම්පත්තිය බුද්ධිකට ලැබෙයි. භාවනාදී හම්බෙන මොනම අත්දැකීමක් කවම කවදාකවත් මානසික පීඩනයකට හේතු වෙන්නේ නැහැ. ඒක තියෙන සහතිකයි. ඒ නිසා භාවනාවේදී හම්බෙන්නේ මට මේක නැතුව මේම නැතුව බෑ කියලා වෙහෙස කරගන්නවා නම් ඒකට මම කියන්නේ දුක් කරදර ගන්නවා ඒක භාවනාවේ දක්ෂකමක්. සීරම ධර්මයෙන්ම සිද්ධ කරලා දෙයි. බය වෙන්න එපා. ඒ නිසා මේ වෙලාවේ මේ කොහොම හරි මේ හදිසි මෙහෙම කරගන්න ඕනේ කියලා තක්කමුක්කක් ඇවිල්ලා දෙන එක සුද්ධ කෙලෙසයක්. සුද්ධ කෙලෙසයක්. භාවනාවේ හැමදේ නිදහස. විවේකී විස්රාමයේ. ඔය තමයි දැනගන්න පුළුවන් මෙච්චර අමාරු කෙලස් කොට කියලා මට මෙතෙන්ද සිද්ධ වෙන්න පුළුවන් වුණා නම් ඒක ටිකක් වෙයි. ධර්මයෙන්ම කරලා දෙන්න. අනිත් වගේ ඇදහිල්ල තියාගත්තොත් පටිච්ච සමුපාදේ මත හේතු ඵල ධර්මයක් මත සිත් කරදර ගන්න දෙයක් නැහැ. ඒක නිසා මේ සතුටට කියන්න තියෙන්නේ මගේ කෙටි රිට්‍රීට් වලදී මේවා හම්බ වෙනව අඩුයි. හැබැයි මේක මේ භාවනාව මේ රිට්‍රීට් එක හම්බෙච්ච කන් නෙවෙයි. මෙතෙක් ගినాපු වැඩපිළිවෙලක මුල් මේ මුදුන්පත් වීමක්. නමුත් ඒකට අනුග්‍රහ කරන්න නිතිපත භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ඉතනදී දැක මේ මොහොතේ අල්ලා ගන්නේ නැතිව අතහැර හැර යාමෙන් අනුශය කෙලෙස් කැඩෙනවාද අනුශය කෙලෙස් යනු අතීතයේ කළ දේ හිතේ තැන්පත් වීමද නැතිනම් රාගානුසය ද්වේෂානුසයද අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි පෙරවන් සරණයි අනුශය කෙලෙස් වලට යන්නේ ඉස්සලා අපි වීචිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් කරන සූර වෙන්න හිතාමතා කරන කාය දුස්චරිත වචී දුස්චරිත වීචිකම කෙලෙස් ඊට පස්සේ පංච නීවරණ ධර්ම ටික පරිඋත්තාන කෙලෙස් ඒ ටික අයින් කරාට පස්සේ තමන්ට මේක මොකක්ද කියලා පෙනේ. අර මුල් දෙකේ දක්ෂ නැතුව මේ වචන ටිකක් අල්ලගෙන හසුරනකොට මට සැකයක් එනවා. මේ නිකම් භාවනා කරනවට වැඩිය හිතනවද කියලා. මුල් ටික කරන්න එතකොට මේ අනුසය කියලා ඉස්සරහට යන්න තම ගැඹුරු සංකීර්ණම තිබේ සිද්ධ වෙයි. කලයුත්තේ තමයි පරිඋත්තාන කෙලෙස අනුසය මේ වීතිකම කෙලෙස් පිළිබඳව නිතර සැලකිලිමත් වෙන්නේ. හොඳ සීලයක් හැම වෙලාවම වග බලා ගන්න. ගත කරන සමා ජීවිතයක් සමාධියට බර, විවේකයට බර, උදේකලාවට බර. එතකොට අනුසයට ඉන්නත් බෑ. ඒ දෙක සකස් කරන්නේ නැතුව මේ අනුසය ගැන කතා කරන්න හදනවා මේකේ තියෙන එහෙම එකක්. ඒක වෙන්නේ නැහැ කවදාකවත්. වෙනකොට අර මොන්ටිගල් සකස් වෙලා යන්න තියෙන නිසා ඒ මුල් ලෙව පිළිබඳ විශ්සර නැතුව මේක ගැන කතා කරන්න හදනවා කියලා කියන්නේ මේ උඩ අහස තියෙන મંદિરයක් ගැන හිතලා ඉනිමම් බඳින්න හදනවා. කොහෙද ওই ඉනිමක મંદિરේ හදන්නේ කියලා දන්නේ ඒක දන්නේ ඉනිමම් බඳින්න හදනවා. මේක භාවනාවක් නෙවෙයි මේක චින්තාමය ඥානවල පටලවිල්ලක් වගේ තමයි ලේඛනයේ දිහා බලනකොට මට හිතෙනවා මට මගේ නිරීක්ෂණේ වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකර තමයි භාවනා අත්දැකීම් ටික කියන්නේ ඒ අරහා කියත හැකි මේ යන්න හදන්නේ පරිඋත්තාන කෙලෙසටද වීචිකම කෙලෙසටද අනුශේ කියලා. එනිසා අනුශේ කියන වචනේ තුල මොකක්වත් නැහැ. ඒ නිසා එක දෙක තුන පිළිවෙලට යම් කියන එකයි මට කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මට ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී ටික වේලාවකින් හුස්ම රැල්ල එකම තැන ස්පර්ශ වන බවක් දැනේ. එවිට ඇතුල් වන පිට වෙන හුස්ම වෙතට දැක ගත නොහැක. වෙන හුස්ම වෙනම දැකගත නොහැක. ඒ අවස්ථාවේදී මුහුණේ දලලේ හිසේ ගැස්ම ඇඟේ දැවිල්ල බඩේ මස් පිඩු ඇඹරීම ආදී ක්‍රියාවන් සිදුවේ. මේවා විමසමින් නැවත ආනාපානයට එමට මට හැකිය. ටික වේලාවකින් නැවතත් නොයෙක් ප්‍රතික්‍රියා ශරීරයේ තැන් තැන්වල සිදුවේ. මේ සිදුවීම් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ලෙස වටහා ගනිමි. මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධයත් සමග ගැළපිය හැකිද? කරුණාවෙන් වටහා දෙන්න වහන්සේට උතුම් නිවන් සුවම පතමි. දැන් මේ ප්‍රතික්‍රියා නෙමෙයි ක්‍රියා ප්‍රතික්‍රියා වෙන්නේ Taman දක්වන දේ මේවට. මේවා සාමාන්‍ය හේතුඵල ධර්මනෝ පේන දේවල්. මේක හොඳයි, මේක නරකයි, මේක වේවා, මේක නොවේවා, මේක සැපයි, මේක දුකයි කියන එක තමයි ප්‍රතික්‍රියා කියන්නේ. ඒ ටික නම් තන්නේ කර මේ වග වෙන්න වෙනවා නැත්තම් කඹරන්න වෙනවා කියලා මම කියන්නේ. මේ ක්‍රියා කිසි දෙයකින් කවදාකවත් හානියක් කරන්නේ නිසා වෙන දෙයකට වෙන්න අරින්න ඒක වෙනත විනිශ්චය කරන්න යන්න එපා. ඒක පිළිබඳ මේ හරි වැරදි හොඳ නරක යන්නේ මැනින්නට තමයි ප්‍රතික්‍රියා කරනවා කියන්නේ. ඉතින් මේ විදිහට මේ ශරීරේ මගේ වුණාට ඒකට නිසිනින්ද යන්නදරලා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් පිටකිනේ කරනක් වගේ අපි මේ ශරීරේ කායනුපස්සනාට යොදාගත්තා වෙනවා. එමෙතන මේක හසුරුවන්න යන හැම වෙලාවකම යන්නදරලා බලා ඉන්නවට වැඩි කෙලෙසක් සිද්ධ වෙනවා. එනිසා හුඟක් කලකට කෙලස් කැපිල්ල ආධුනිකයන්ට උපදිනකොට සිද්ධ වෙන්නේ ඉඳගෙන ඉන්නකොට මොනම ක්‍රියාවක්වත් කරන්නේ බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. ශක්මණේදී යම් කිසි ක්‍රියා ටිකක් කරන ගමන් බලනවා මොකද වෙන්නේ කියලා. එදිනදා ජීවිතේ සම්පූර්ණ ක්‍රියා කරන ගමන් බලනවා මොකද වෙන්නේ කියලා. ඒ බලනකොට ඕනම කෙනෙක් තේරුම් ගනීවි සමාධිය නැත්නම් ගැඹුර නැත්නම් සතියේ මුල් බැස ගැනීම ගොඩක් වෙන්නේ පරියන්කේ. කලාතුරකින් කෙනෙකුට තමයි ඒ හා සමාන හෝ නැත්නම් ආරම්භක වශයෙන් පරියන් සක්මණේදී එදින්දා වැඩවල කෙරේ. ඒ නිසා අපි මේ භාවනාදි කරන්නේ ඊ타මතා කරන සියල්ල නතර කරලා කිරෙන දේවල් දිහා අනුගිකක් දිහා බලන එක. අරතෝ සංකල්පෙන් බලන එකයි. ඉතික මේ කලාවක්. ඒක අපි මහලු කොට හිතුවට අවුරුදු 6 වෙනකන් ඔහම තමයි අපි හිතේ ජීවිතේ. අවුරුදු 6 වෙනකම් මේ ශරීරෙදී අපි බැලුවේ මගේ යන හැකියෙන් නෙවෙයි. එනිසා ඒ බලන්න බැරිල කොච්චර සුන්දරද කියනවනම් ඕන සිතමනාප කෙනෙක් දිහට පොඩි දරුවෙක් දිහා බලනකොට අමනාපකම් අයින් වෙනවා. මොකද ඒ දරුවා හැසිරෙන්නේ කවදාකවත් කෙලෙසක් ඇති කර දාලට නෙවෙයි. තමන්ගේ ශරීරය දිහා බලන්නේ අලුතෙන් හම්බෙච්ච එකක්. අම්මගේ තනෙයි මමයි දෙන්න එකනද දෙකක්ද කියලා ඒ දරුවට තේරෙන්නේ නැහැ. ඒක මගේ කියන හැඟීමෙන් තමයි එයා බලන්නේ. මොකද මං කිරි කොන්නේ අම්මගේ තනෙන්නේ. ගෝවා කල්යනවා අනේ කීර්ති සම්ම යනව නේද කියලා තේරුම් ගන්නවා. එතකොට දරුවට 6 4 තියෙනවා ඊට පස්සේ දුක් වෙන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා මේ ලෝකේ තියෙන දේවල් දිහා බලන්න හැම වෙලාවෙම නවමුතාවයකින්. ඇයි අපිට ඒක ආපහු යන්න බැරි? ඉච්චරයි බුදුහාමරංගේ කිං කුසල කවීසී කියන්නේ. අපි නෑ ඊට පස්සේ මොනවද කරන්න හදන්නේ? කරන්න හදන හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. උත්සාහ කරන්නේ දවසේ පොඩි වෙලාවක් හරි මොනක්වත්ම නොකර කෙරෙන දේ 100%ක් හොයන්නටලා බලන්නේ. ඒකෝට ඉර බහින දිහා බලනකොට සතුටක් වෙනවා. ඉර නගින දිහා බලනකොට සතුටක් වෙනවා. මල පිපෙන දිහා බලනකොට සතුටක් වෙනවා. ඒ මොකද ඒක මට කරන්න දෙයක් නැහැ. මම බලන්නේ ඉන්නේ නිරීක්ෂක මට්ටමේ විතරයි. නැත්තම් මල් පුප්පන්න හදනවා කියලා කියන්නේ. ඒකට තමනු පුප්පනවා තමයි. කුප්පනවා කියන පැත්තේ තද වෙනවට. චීන් කියනවට. මල පිපෙන්න ආරින්න පුප්පන්න යන්න එපා. කැතයි. මේ මානක සියුම පෙටි වලට කරන නිග්‍රහය තමයි පුප්පන්න හදන එක. ඒක ස්වභාවයෙන් පිපෙන්න ආරින්න. එච්චර සුන්දර දෙයක් නෑ. එනිසා භාවනාව ලොකු ගැඹුරක් ලොකු විද්‍යාවක් ලොකු තාක්ෂණයක් තිබුණාට අන්තිමට අපි ස්වභාවයට ඉඩ දෙන එක තමයි කරන්නේ. යන්න දෙන එක ඉඩ දෙනවා. එච්චර වටිනා සපක් එච්චර වටිනා තමන්ට කරගන්න අනුකම්පාවක්, එච්චර වටින ධර්මයක්, එච්චර සාසන කරපුලා සේවයක්, එච්චර සාසනෙන් ගන්න පුළුවන් සේවයක් නැහැ. අන්තිම හරි මොකක්ද තියෙන්නේ ප්‍රශ්නේ තියෙනවා මොකද්ද ප්‍රශ්නයක් නැගලා තියෙනවා. මේ සිටීමත් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ලෙස වටහා ගනිමි. මේ නාම රූප ධර්මයන්ගේ Nirodhaයත් සමග ගැලපිය හැකිද? ඒක එච්චරම හදිසියෙන් ගන්න නරකයි. මේ ලෝකයේ කිසියම් සංසිද්ධියක් අහවල් ධර්ම කියලා එක ධර්මයක් පෙන්වන්නේ ධර්ම මල්ලක් විතර තියෙන. අපේ රුචි අනුව අර ධර්ම මේ ධර්ම කියලා නම දුන්නට හැම සංසිද්ධියකම චතුරාර්ය සත්‍යම තියෙනවා. එහෙම නැත්නම් ලෝකෙම තියෙන නාම රූප තේරම තියෙනවා. නමුත් අපි අර ප්‍රශ්නෙට වැස ගන්න ස්වරූපය හැටියට අපිට එකක් උලුප්පලා දක්වාට මේක නාම රූප පෙන්වනවාද ධාතු මනසිකාරය පෙන්වනවාද කියලා වෙන් කරන්න හදන්න ගියොත් අර මේ පූර්ණත්වය තියෙනවා ආංශිකව තමයි ලැබෙන්නේ. එහෙම ආංශිකව ලබන්න හෝ තනන දැඟලිල්ලට තමයි ආයෝනිය කියලා කියන්නේ. මිරිකලා ගන්න හදනවා. පොඩ්ඩක් ඉවසලා කොහොම එනකන් ඉන්නේ නැතුව මේ මොකද මේ මොකද කියලා හොයන්න හදනවා කියලා කියන්නේ තක්කු මුක්කුවක්. කඩිමුඩියක් දවසට එක එක පිටරේ හම්බ වෙනවා වෙනකොට මේ රත්තරන් තාරා වගේ තාරාව මරලා පිටට ටික ගන්නවා. බඩ බැලුවට පස්සේ අර තිබුණ වැඩ පිළිවෙලක් නැහැ තාරාවක් නැහැ කරුණාවන්තකමකුත් නැහැ. ඔය හිමීට මිට ඔයයි. දැන් ඉන ක්‍රමී දන්නවනේ. එතකොට තේරෙන පටන් අරගනි මේකට අර්ථකථන දෙන්න හදන්න අපේ ළමා ගතිය නිසා, කොළඳ ගතිය නිසා, ආංශික ගතිය නිසා. අර්ථකථන සම්පූර්ණ වෙනකොට මම නැහැ උතන. මට දෙන්න සින තක්කමුක්වත් නැහැ. මානසික ආතතියක් නැහැ. මෙන්න මේකට මේ නිසිනින්ද වෙන්න දීලා බලහන් ඉන්න බැරිකම නිසා තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ මම ප්‍රශ්න හිම වැරද්දක් කියන නෙමෙයි හදන්නේ. මේක යට තියෙන නොයවසලි ගතිය දකින්නේ කියලා. නොයවසන සුළු ගතිය නැත්තම් ආයුහණය ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න තියෙන ගතිය දැක්කොත් එතනම විශ්‍රාමයක් වෙනවා. එතනම හොදේ කලාවක් වෙන නිසා මේ වගේ අර්ථකථන මූල ධර්ම ඉස්සර කිරීමක් කියලා කියන්න පුළුවන්. භාවනාවට ඉඩ දෙන්න ප්‍රත්‍යක්ෂයට ඉඩ දෙන්න. දැන් ගර්ථ ස්වාමීන් වහන්සේ දැනට ආනාපාන සති භාවනාව වඩමි. ඉක්මනින් සිත එකඟ වේ. ආනාපානය නොදෙණියයි. නැවත අවදි වුණාට එම නොදැනී ගිය තත්ත්වයේ කෙතෙක් වෙලා සිටියේදයි නොදැනිමි. මේ දිගින් දිගටම කරගෙන යමි. දිගටම මෙවම කරගෙන යාම සුදුසුද? ඉදිරිය ගැන අවවාදයක් පතමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉක්මනින් අවබෝධ වේවා. ඒ නොදැනී යන්නේ, ගෙවිලා යන්නේ කෙලස් කියලා හිතන්න. ඒක ගැන ප්‍රශ්න ඇහිල්ල ඒ ගෙවිලා කෙවිලා කෙලස් කෙලස් ගෙවිලා නොදැනී ගියාට පස්සේ කෙලස් නැහැ. ඒක වෙනද ආයෙ ප්‍රශ්න කරනවා කියන්නේ කෙලස් නැතුව ඉන්නකොට නිකන් උනවා. අර මෙච්චර කල් ලැලි ගලි වාසය කරපු කෙලස් ටිකක්වත් දැන් නැහැ. ඉතින් අනෝ නේද මෙහෙමම හිටපුවාම පාළුයිනේ. ඒ නිසා කොහොමද ස්වාමීන් වහන්සේ කෙලස් ටිකක් ගන්නෙ සුපර් මාකට් එකේ තියෙන ගොඩක් ඡාති කොයි එකද හොඳ කෙලෙස් කියලා මගෙන් අහනවා. ඒක නිසා මතක තියාගන්න අපිට නිවන කියන එක නැතිකම නෙවෙයි තියෙන්නේ අපිට. අපිට නිවනට තියෙන ද්වේෂය තියෙන්නේ අපිට. වර්තමාන මොහොතට ඕනම කෙනෙකුට යන්න පුළුවන්. නමුත් ඒකට ද්වේෂ කරනවා. ඒක නිවන නිවන පිටක් බව දන්නේ. ඒ වගේම මේ මොනවත් නැති තැන කියන කෙලෙස් නැති තැන. ඉතින් එතන ගියාම හරි පාළුයි. හරි මේ තනි වුණා වගේ, කොටු වුණා වගේ, මුස්පේන්තු ගතිය, පිළුණු වෙච්ච ගතියක් පේනවා. ඉතින් ඉක්මනටම ආයෙත් ඇවිල්ලා අර කෙලෙස් ටිකක් ඇඟේ ගෑවුනට පස්සේ බුද්ධුම තනිය වෙනවා. ඒ මම ඇහිනවනේ ආයෙසනේ. ආයෙ මාන්නක්කාරකම එනවනේ. ආයෙ තණ්හා කරන දෙයක් තියෙනවනේ. ඉතින් බලන්න ධර්මයේ කොච්චර ඍජුද කොච්චර ප්‍රතිඵලගෙන සුදුද අපේ හිත කොච්චර ධර්මයට පිරිසුදුකමට නිවනට විරුද්ධද කියලා. මේ කියන්නේ නොදන්නා දෙයටටි බිය. අලුත් දෙයකට යන්න තියෙන බිය. අර දන්න පුරුදු දේ අරසාව දැන්. හැබැයි දන්න පුරුදු දේ සංසාර. ඒ නිසා ටික ටික පුරුදු කරන්න දැනෙන්නේ නැහැ මම යත් නැහැ මතකත් නැහැ. ඒතර කර්ම පරිසන්දීමකුත් නැහැ. කර්ම රැස් කිරීමකුත් නැහැ. ඉතින් කොච්චර වටිනවද මේ සංසාරේ? අපිට දැක්ක දැක දන දන කියන්න පුළුවන් චිත්තක්ෂණයක් තියෙනවා මම කර්ම රැස් කරන්නේ නැහැ කර්ම පරිසන්දීමකුත් නැහැ කියලා. ඒක බුදුරජාණන්සේ පෙන්නන්නේ මූදක් මැද හත් දවසකින්වත් පීනන්න බැරි මූදක් මැද උංචි දිවයිනක් හම්බුණා වගේ. වියලි බිමක් හම්බුණා වගේ. මිසුවාකල් කෙලවරක් නැතුව විඳපු සංසාරේ දැන් පැහැදිලිව කියතයි ඔය නොදැන චිත්තක්ෂණේ තණ්හාව නැහැ මාන්නේ නැහැ දෘෂ්ටි නැහැ ඕබයක් තියෙනවා චකිතයක් තියෙනවා හරිද වැරදිද අන්න ඔය පයර චකිතය තමයි කෙලස් කියන්නේ ඒ තමයි මාර පාක්ෂික දේ ඉතින් කොහොමද ඔක පිටු දකින්නේ අඩු ගන්න මේම අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒවා බුදුන් දැක්කා වගේ ඒක යහන දෙයක් නෑ. නමුත් මේක හිතට වද්දා ගන්නවා කියන එක ලේසි නෑ නිසා පුළුවන් තරම් බලන්න ඒ මේ පෑදිතියට බොරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපයි කියලා මේ හදාගත්ත පෑදිතියට පඬිත කන්දාලා කෙලස් දාලා මේ ඉක්මන් කරන්න ගිහිල්ලා අවුල් කරගන්න නැතුව ඉඳ ධර්මයේ තියෙන ශූන්‍යතා පරිසංගත ගතිය නිබ්බාන පරිසංගත ගතිය දැනගත්තොත් ඇත්තටම භාවනා කරුවොත් නම් ප්‍රතිඵල තියෙනවා ප්‍රශ්න තියෙන පිළිගන්න කැමති නැහැ. මොකද්දෝ හිතාගෙන ඉන්නව නිවන කියලා එකක්. ඒ නිසා ඒක බලාපොරොත්තු වෙනවා මිසක් මේ ඉන ප්‍රතිඵලය ප්‍රතිඵලයක් වශයෙන් දන්නේ නැහැ. ඒ නිසා අපි සාකච්ඡාවෙන් තොර ওই ප්‍රශ්නට උත්තර නැහැ. කොච්චර භවනා කරත් හරියන්නේ නැහැ. කොච්චර බණ ඇහුවත් හරියන්නේ නැහැ. හරියටම මේක සාකච්ඡාට ලක් වෙන්න ඕනේ. ඔක්කොටම තේරෙන්නේ නැහැ. ඒකට එළඹ වෙලම ඉන්න කරණ තේනවා මෝ කොච්චර අමාරුදයක්ද මේ අපි මෙතෙක් කල රැස් කිරීම ඉගෙන ගත්ත අපට දැන් අස් කිරීම තමයි නිවන කියලා තේරුම් ගන්න වෙනවා. ගිවං කර දෙමේ තමයි නිවන කියලා අපි තේරුම් ගන්න වෙනවා. ඒක සිද්ධ වෙලත් ඒක විරුද්ධ සැක කරන කඩප්පුලි හිතක් අපිට තියෙනවා. නොකෑමන දහවතුරා පට්ටබඳුරු හිතක් තියෙනවා. ඒ නිසා බුදුන්ගේ වැඩේ හරි. බුදුහාමුදුරුවෝ පෙන්වන්න දුන්නේ පෙන්ලා තියෙනවා. දැන් තෑග්ග දීලා තියෙනවා බාර ගන්න කැමති නැති නිසායි. එතරම් ප්‍රශ්න දෙන්නේ. ඉතින් මේක කොච්චර කල් අපි කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනද, බණහන්න ඕනද, භාවනා කරන්න ඕනද, සාකච්ඡා කරන්න ඕනද කියන එක අපි තමන්ගේ වරදවා වටහා ගැනීම ප්‍රමාණයටයි සිද්ධ වෙන්නේ. නමුත් මේක පිනක් තියෙන බවට විභව ශක්තියක් එහෙම නැත්නම් අපි ඒකට කියන කුසලතාවය කියන වචන බය. කුසලතාවයක් තියෙන බවට හොඳම නිදර්ශනයක්. ඔතේක බහුලීගත කරලා කරලා කරලා කරලා මේක තවදුරටත් ප්‍රශ්න කරන්නේ නැතුව මේක තමයි මගේ හැබෑනි වහින නිවහන කර බවට යන්න මේ කමඨාන සුද්ධ වීම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ මා වෙනත් භාවනා මධ්‍යස්ථානයකදී ආනාපාන සති භාවනාව කරමින් ධානය වැඩුවා. මාහට අනුකම්පාවෙන් සුදුසු කපණහනක් ලබා දෙනසේක්වා. හිත ඇවුවනම් තමයි හොඳ ඕක. යන දවසේ අනේ ස්වාමීන් මෙච්චර කල්ලිට ගමටහනක් අහන්නේ සාමාන්‍ය දවස් 7ක් 10 භාවනා කරලා යන දවසේ කියනවා ස්වාමීන් වහන්සේ මට කමටහනක් දෙනවද? හරිම නැවුම් හරිම අලුත් බබා වගේ. එනිසා අපි හෙටට තියාගමු යන දවසේ ගෙදර ගෙනියන්න කමටහනක් ඉල්ලගෙන යන්න. මට තේරෙන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. පටන් ගත්ත දවසේ ඉඳලා මේ දීප එක එකක්වත් කරලා නැහැ. මේ ආපු බණපටියක් අහලත් නැහැ. ඉඳගෙන ඉඳලත් නැහැ. ධර්ම මේ සක්මන් කරලත් නැහැ. කරන දෙයක් කියන්නෙත් නැහැ. මේ කමටහනක් කියලා මුරුක්ක වගේ මොනවද ඉල්ලනවා වගේ. පපඩම් වගේ ගෙදර ගෙනියනකොට ගෙනියන්න හම්බෙයි අපිට Nissan වන ඉඳලා යනකොට මුරුක්ක වගේ එකක් හම්බ වෙනවා. ස්වාමීන් වහන්සේ පපඩම් කියලා නැත්තම් මුරුක්ක කියලා තියලා වැඳ වැඳ ඉන්නේ. මේ ප්‍රශ්න මේ ප්‍රශ්න අහන එකනට උප්පණ්ඩණය කරන්න විහිළු කරන්න මට ඕන කමක් නැහැ. නමුත් අපේ ජීවිතය කියන්නේ මොන තරම් හාස්‍යයක්ද කියලා බලන්න. මේ දවස් තුනම ආවේ ආපු ගමම්ම දුන්නේ කමටහන. ඒක වඩලත් නැහැ. ඒ කමටහන බව දන්නේත් නැහැ. යන ගමනේ කියනවා. ඔය අර මේ ඒකට නිදර්ශනයක් කියනවා මේ හොලිවුඩ් ළඟ බලන ප්‍රධාන නළුවේ කාලෙකින් අම්මා දැකලා නැති වෙනවා නම් අම්මගේ උපන්දිනේට හොඳ කතා කරන ගිරවෙක් විශාල ගාණක් දීලා අරගෙන පණ තියෙද්දිම තැපෑලෙන් පිටත් කරලු අම්මට. ඇහුවලු මේ ඉතින් අම්මගේ උත්තරයක් නැතිලු. ඊට පස්සේ ඇහුවලු අම්මගෙන් මම උපන්දින තෑග්ගක් කව හම්බුණාද කියලා. ඊට පස්සේ අම්මා ඊළඟට දුන්නේ අනේ පුතේ හම්බුණා. හරිම රසයි. හැබැයි මස් ටිකයි තිබුණේ කියලා. ඔන්න අම්මගේ කතාව. එක එකනා මේ ගිරවදියා වලට වෙනස්. සමහරකට වෙන්නේ ගිරවා කියන්නේ මස් ටිකක් විතරයි. බොහොම රසයි. අනේ පුතේ අත්‍තරම හම්බුණා මස් ටිකයි තිබුණේ කියලා. එයාගේ දැන් යනකොට ගෙනියන කමටහනක් දෙන්න අනේ කවුරු හරි ওই කෙනෙක් නානලා පොඩ්ඩක් උදව් කරන්න. මට නම් තේරෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මම හිතන්නේ අර විඳකින් ඇහුවොත් කියලා දෙයි. ඒ වගේ කෙනෙක්ගේ සහායක් මිසක මට නම් මම අසරණයි මේ ප්‍රශ්න වලදී. මේ මොකද කමට අහන හම් වෙලා නැහැ. අර ඉද පුරවන්න නැත්නම් ජීවිතය ඒ පොඩ්ඩක් මැදිහත් වෙලා යනකොට කිනියන්න මොනවද දෙන්න කමට අහන. අපි යනවා ඊගාට. ගෞරවනීය ස්වාමින් වහන්සේ වම දකුණ ලෙස හොඳින් සක්මන් භාවනාව කළෙමි. තුන්වන සක්මන් වාරයේදී සක්මන සෑහළු බවටපත් වී කකුල ඔසවන බවත්, තබන බවත් පැහැදිලි ලෙස දුක් වෙනුනි. ඉන්පසු ඒ එකම පැහැදිලි බව අපැහැදිලි විය. නිදිමතක් සේදෙරණි. එවිට මම ඔසවන තබන එක නවතා ටිකක් ඉක්මනින් ඉක්මනින් වම දකුණ ලෙස සක්මන් කරමි. අවස්ථාවේ හැටියට සක්මන වෙනස් කිරීම සාර්ථකද යන්න කරුණාවෙන් මෛත්‍රියෙන් පාදා දෙනසේක්වා. තමන්න ත්‍විචාර තීන විද්‍ය කඩා ගන්න සම්මත ක්‍රම නැහැ. තමන් හරියට දැනගන්න ඕනේ මෙතෙක් යනකම් ඇඟ ඇතුළට හිත ගන්න උත්සාහ කරා. ඒ කියන්නේ වම දකුණ තියෙනකොට දැනගන්න. ඉතින් ඒක හරි ගියාට පස්සේ භාවනාවෙන් මේ සීතල ගතියක්, නිදිමත ගතියක්, ඇකිලෙන ගතියක්, පැකිලෙන ගතියක් ඉන්න පටන් ගන්නවා. මිදෙන ගතියක්. ඉතින් එතකොට තමයි දැනගන්න ඕනේ ගින්දර නිමීගෙන යනවා නම් දැන් ගිනි මොනවට මොනවද කරන්නේ? උණුසුම් වාතය දෙන්න දර දාන්න. ගින්දර වැඩි වෙලා බත උතුරගෙන යනවා මොකද කරන්නේ? දර අදින්න සීතල වාතයක් දෙන්න නැත්නම් වතුරක් කරන්න. ඉතින් මේ හැදීගෙන එනකොට ඒකට ඒ කරණ තියෙන උපක්‍රම කිසිම කෙනෙකුට කියලා දෙන්න බෑ. තමන් ප්‍රශ්නේ දැනගෙන අවශ්‍ය දේ කරන්න. එනිසා මේ ඉන්දිය ධර්ම සමකිරීම සඳහා කුසීත පහව වැඩි නම් මේ වගේ හයියෙන් මෙනේ ගමන් කරන්න. නැත්නම් ළඟ ළඟ මෙනෙහි කරන්න. ඒකල ඒ වෙලාවේදී තමන්ගේ ප්‍රධාන සතුර වශයෙන් පේන කුසීත භාවය නම් වීර්ය වැඩි කිරීම සඳහා කළ යුතු කරන්නේ. ඊට පස්සේ හර ගියාට පස්සේ ආයසරයක් අර වගේම කොහොමද දක්න කොහොමද ඒ ස්පර්ශේ හැපෙන තනනුව ඒකේ ස්වභාවික ලක්ෂණ වලට තදගතියට උණුසුම් ගතියට යොදවනවා. ඔන්න නිදිමතවත් මොකුත් කරන්න බෑ නිසා ඉස්සනාව නිදිමතට උත්තර දීලා අරකට යන්න ඕනේ. එනිසා මේ දීලා තියෙන ප්‍රමාණය බලනකොට ප්‍රයත්න සාර්ථක වෙලා යනවා ප්‍රතිඵල හරියට නැද්ද කියලා මේකේ සඳහන් වෙලා නැහැ. මේ වගේ තම තමන්ගේ කටයුත්ත පරිශ්‍රණය තමන් කරලා තමයි උත්තර ලැබෙන්නේ. ඒ උත්තර ටික තමයි තමන්ගේ මේ මතකෙට යන්නේ උපකරණ විදිහට ආයුධ මල්ලට ගමන් මල්ලට වැටෙන්නේ තමන් අවස්ථානුකූලව දීපු ප්‍රයත්න සාර්ථක වෙච්ච එක විතරයි. මොකද එනන් ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවා. නමුත් ස්ථානෝචිත යොදනවා කියන එක තමයි අතේ තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වඩන විට මාගේ හුස්ම නොදැනී යනවා. නැවත එම හුස්ම ලබා ගැනීමට වැඩි කාලයක් යනවා. නැවත හුස්ම වැටෙන්නේ බොහොම සෙමින්. කරුණාවෙන් මට මේ ගැන පහදා දෙන්න. ඔක්සිජන් ඔක්සිජන් මාස්ක් එකක් ගන්න තියාගන්න. හුස්ම නැතිවෙද්දිම හරි භයානක තැනකට යන්නේ. ඒ නිසා වහාම ඔක්සිජන් දෙන්න. භාවනා දින හුස්ම ගෙවන්න කියලා හිතාගන්න ඉවරයි. මේ භාවනා කරන්නේ හුස්ම නිරෝධේ බලන. හුස්ම ක්ෂය වෙනවා බලන. හුස්ම වැය වෙනවා බලන. ඒක අප හුස්ම ගන්න එක නෙවෙයි තියෙන්නේ. ඒක කියනවා මේ <coughs> කිමිතන කෙනෙක් උපකරණ නැතුව වතුරකට පැන්නාම <coughs> මීටරයක් දෙකක් විතර යනකම් ගැම්මක් තියෙනවා. ඊට පස්සේ ගියාට පස්සේ යටට යන්න පුළුවන්. නමුත් හුස්ම හිර වුණොත් කියලා ආයෙ උඩ එනවා. එන්න වෙනවා. හුස්ම පාරක් ගන්න. ඒකට යටට යටට යන්න යන්න යන්න බයක්. තව ගැඹුරට යන්න යන කිවුදු මේ දක්ෂකමක් තියෙනවා. ඔය බයක් ඇති වෙනවා. හුස්ම ගන්න බැරි වුණොත්. ඒ වගේම තමයි භාවනා කරන යනකොට මේ හුස්ම එමෙහිට ගෙවම් කරනවා ටික ටික ටික ටික. ඉතින් මේ යෝගාවචරයා ඒ ශරීර ආශාව වැඩි නම් ජීවිත ආශාව වැඩි නම් යාට පේන්න තියෙන්නේ මේක භයානක මේ අපස්මාරයක් ආවා වගේ. ඇදුම රෝගයක් ආවා වගේ. හුස්ම ටික නැති වෙයි කියලා. ජීවිතේට අපිට පේනවා මේ කාය ආශාව සහ ජීවිත ආශාව මෙච්චර සාර්ථකව භාවනා කරද්දී ඒකට පුරුදා නැහැ. අපි නැවත හුස්ම ගන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. නමුත් සර්වඥන්සේ මුළු ධර්මයේම දේශනා කරන්නේ හුස්ම ගෙවම් කරන පැත්තට. මේක ලස්සන සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට තමන්ගේ තර්ක මනස කියන අම්බෝ හරි අමාරු ගුණේ මට කවුරක්වත් නොකරපු විදිහේ අනතුරක් අබැග්ගයක් හුස්ම ටික ගන්න කොහොමද කියලා. අන්නේ මේ මේ මේ පටලවිල්ල හරි පැත්තට දාගෙන ඉන්න තමයි අපි මේ කමඨාන් සුද්ධ කරන කරන්නේ. ඉතින් ඒක තමන්ටම පිට කෙනෙක්ගේ අවබෝධයක අනුශාසනකින් තොරව කරගන්න පුළුවන් දවස වෙනකොට සුවාදීන වෙනවා. මෙතන අපි කරන්නේ මේ වගේ දැනගන්නවා. නමුත් මට මම මේ කියන ක්‍රමයෙන් මේ කියන දේ වැටහෙනවද කියලා නම් මට කියන්න බෑ. මෙච්ච මෙහෙම තමයි මට කියලා දෙන්න තේරෙන්නේ මේ මුළු භාවනාවම තියෙන්නේ හුස්ම ගෙවන් කිරීම හොඳට මතක තියාගන්න 100 100ක් හුස්ම ගෙවන් වෙච්ච වෙලාවට අරමුණ ඉවර වෙච්ච ලාට සෝවන් වෙනවා. ඒක දැක දැක දැක දැන යන්න ආරින්. හුරු කරන්නේ නැති එක හුස්මකුත් නැහැ සතිය තියෙනවා සමාධිය තියෙනවා තක්කමුක වෙනතු ගියාට පස්සේ අන්න තමයි තේරෙන්න පටන් ගන්නේ. අපි දන්න ලෝකේ නෙවෙයි වෙනම ලෝකයක් තියෙනවා. අපි දන්නේ නැති. ඒක නැතිකම නෙවෙයි තියෙන්නේ ප්‍රශ්නයකට බය. සැක. ඒකට යන්න තරම් කොන්දප්ප නැතිකම, ශ්‍රද්ධාව නැතිකම, ලෑස්තිලා යන්න නැතිකම. ඉතින් ඔක්කොම ඒක කියන්න බෑ. මම මේ කියන වචනේ උත්සාහ කරන්න මේකටත් වැඩිය හුස්ම ගෙවෙනවා නම් මේකටත් වැඩිය භාවනාවේ දියුණුවයි කියන. ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහොම සතුට සිතකින් සක්මන් භාවනාව කරමි. පරයන්කත් උපදෙස් සතිය පිහිටවමින් කළෙමි. ඉන්පසු සක්මන් භාවනා වාරයේ සැහැල්ලු වූ සිතකින් හා එමින් සිදුවිය. මේ සක්මන් වාරයත් බොහෝ සාර්ථකයි. ඊළඟට පරයන්කේ සාර්ථක නැත. නිදිමත තදින් පැවතුනි. මේ නිදිමත ආවේ වීර්ය මදි වෙලාද සතිය මදි වෙලාද නැත්නම් සති සම්පජාන්නේ නැති නිසාද යන්න කරුණාවෙන් මෛත්‍රී පහදා දෙන්න සේක්වා. ඔය කියන කරුණොත් වෙන්න පුළුවන්. ඔය කියන විචලයේ සාධක වෙන්න පුළුවන් වීර්ය මධිකම සත්‍ය මධිකම නම් කියන්න බෑ මොකද විස්තරේ ලියලා තියෙන ඉතින් මේක දැකලා සත්‍යමත් වෙච්ච නිසානේ නමුත් ඊට වැඩි නොකිය විච එකයි මම එකතු කරන්න කැමති මේ නිචිපත භාවනා කරනකොට අපේ හිතේ ප්‍රධානම අවශ්‍යන කෙලස් දෙක වෙන රාගය ද්වේෂය යම් වෙලාවක තුනි වෙච්ච ගමන් නිදිමත එනවා වීර්ය මදි නිසා නෙවෙයි භාවනා සාර්ථක නිසා භාවනාදී අපි ගෙදර හිටියාම කරන විදිහ ලස්සන රූප බලලා මේක ඇවිස්සෙන්නේ නැහැ දැන්. নানা ප්‍රකාර ශබ්ද කෝලම් වලින් මේක ඇවිස්සෙන්නේ නැහැ දැන්. විවිධ ගඳ සුවඳෙන් මේක ඇවිස්සෙන්නේ නැහැ දැන්. රසමස වලින් කට ඇවිස්සෙන්නේ නැහැ මෙහෙදී. ඒ වගේම පහසත් අපිට මේ බිම ඉඳගෙන වාඩිලා ඉනකොට ඉතින් එච්චරම ආසහිතන ආසනයක් නෙවෙයිනේ. මෑඳ වුණත් මෙහි තියෙන ආසන වුණත් එච්චර සැප නැහැනේ. ඉතින් ඒකට මේ රාගය ද්වේෂය දෙක පොඩ්ඩක් ද්වේෂයක් එන්න විදියක් නැහැ මේක ඉල්ලගෙනනේ ආපු එකක් නේ. හිර ගෙදරක දාලා දීපු දඬුවම නෙවෙයිනේ. මේක කරච්චිච්ච ගමන් හිත නිදිමතට වැටෙනවා. ඒ කියන්නේ භාවනා වැඩ. භාවනා වැඩ කරන වෙලාවේදී ඇවිස්සිරි නැහෙනේ, කුප්පණ ගති නැහෙනේ, කෙලෙස් නැහෙනේ. ඒක නිදිමත වෙනකොට මෙන්න මේ නිින්දට අවදි වෙන්න පුළුවන් නම් මේ නිදිමතට ආවේ මගේ භාවනා ප්‍රතිඵලයක්. මේක ප්‍රයත්න ප්‍රතිපදාවක් මෙන්න මේකේ ඉඳන්දි මේක මේකට යට වෙලා නිදි කිරලා වැටෙන්නේ නැතුවට මේකට අවදි වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එකයි තියෙන්නේ ලෑස්තිලා යන්න. යම් වෙලාවක මේ ප්‍රධාන කෙලෙස් එක නැති වෙච්චා නිදිමත එනවා මම නිදිමත එනවා කියලා ලෑස්තිලා ගිය දවසේ ওই නිදිමතට යට නොවි තමන්ට මේ දී යටින් ඉන්ද්‍ර ගෙනියනා වගේ වැඩ පිළිවෙලක් කරතයි. ඒක යෝග කර්මයේ විත වෙන තැනක නෑ. නිසා මේ ඊටවත් අපේක්ෂා කරන්න යන එක වීර්ය නැතිකමක් වෙන්නේ නෙවෙයි තියෙන්නේ. ඒ தත්ත්වය හරියට තේරුම් අරගෙන මේ අවස්ථාව කෙලස් නැති අවස්ථාවේ හිත හැංගෙන්න දෙන්න එපා. හිත ලීන වෙන්න දෙන්න එපා. මේකට අවදි වෙන්න පුළුවන් නම් කෙලස් නැති අවස්ථාවට අවදි වෙන්න පුළුවන් නම් අපි හොඳ දේ හොඳ දේ වශයෙන් තේරුම් ගත්ත වෙනවා. ඒක තමයි මට මතක් කරන්න තියෙන එකම ගරු ස්වාමීන් වහන්සේ අවසරයි මම ඊයේ භාවනාවේදී බෙල්ල පහත් වීම ගැන ආපු ප්‍රශ්නය සඳහායි අද හොඳට සක්මන් කර පාරයන්කට පැමිණි පසු බඳ වේලාවක් එම කලින් අපහසු දැනි පසුව ඊයේ ස්වාමීන් වහන්සේ දුන් උපදේශ තවත් මීට කලින් වැඩසටහනක් සමගින් දුන්න උපදේශ තුනක් මතක් විය දැන් ඒ මතක නැත භාවනාව අතරතුරේදී ඒ කළ නිසා භාවනාව සාර්ථක විය සතියෙන් දැකීම හැකි විය. පරයන්කේ සෑල්ලුව සතුටුයි. පැය දෙකක් පමණ සිටිය හැකි විය. ටිකටම මෙසේ කළ යුතුයි නේද? ත්‍රිවංශ සර්ණයි ස්වාමීන් වහන්සේට. මේ ප්‍රශ්නේ මතුවෙන වෙලාවට Tamange උපක්‍රමය දාන්න ඕනේ හරියට කරතන. හරිය වෙලාවේ ලොකු අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් වරින් මම දිනන උත්තරේ කියනවා. වැරදි උත්තරයක් දීලා වැරදුනොත් අදිෂ්ඨාන ශක්තිය අඩු වෙනවා. නමුත් එක දවසක අධිෂ්ඨාන ශක්තිය කවදා 10ක් විතර යනකම් බැටරිය charge කරගත්තා වගේ ගැම්මක් එනවා. ඒක නිසා කවදා හරි භාවනාව තමන්ට පිහිටන්නේ වැරද්දක් හරි වැරද්දක් වෙන්න ඕන. ඒ වැරද්දට තමන් තුලින් උත්තර එන්න ඕන. කොච්චර පොතේ තිබුණත් කොච්චර මතකින් ගත්තත් වැඩක් නැහැ. හරියට ඒක උත්තර දීපු ගමන් හරියට එල්ලෙට පිට තියන්න පුරුදු වෙන එකන ලක්ෂයක් පිට ගියත් දවසක හරියට ඉල්ලෙට වෙඩි තියාගත්ත දවසේ අන්න මෙතෙක් කරපු ප්‍රයත්න සියල්ලේම ප්‍රතිඵලයක් වශයෙන් ජයග්‍රහණ ලබනවා. අක්ඛන වේදේ කියන්නේ මේ දුනු ආයගේ විදියට අක්ඛන වේදේ කියලා කියන්නේ කාටවත් ගත්ත ගමන් ඉල්ලෙට වෙඩි තියන්න බෑ. නමුත් වෙන ක්‍රමයක් නෑ. වරද්ද වරද්ද තිය තියා ඉනකොට එක දවසක වැඩිච්චාම ලොකු ගැම්මක් ලොකු අධිෂ්ඨාන ශක්තියක් එනවා. ඒ නිසා තවදුරටත් නිින්ද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්නම් මේ ප්‍රශ්න කොටේ ඉන්න බෑ. කෙලෙස්මයි එන්න ඕන, දුක්මයි එන්න ඕන, කරදරමයි එන්න. එනකොට ගහලා ගහලා ගහලා හරියට තමන්ගේ දිහට කරගත්ත දාසේ සියලු කරදරවල ජයග්‍රහණේ අධිෂ්ඨානයක් තියෙනවා. ඒක නිසා තවදුරටත් සුනාමියක් එනවනම් 2006 විතර නෙවෙයි 16 ටිකක් එනවනම් මේට වැඩි කට්ටිය භාවනා කරනවා. සුනාමි ආපු දවසෙල නිසරණ එක දවසකක් කාමර රීස් නැහැ. අනේ තවත් සුනාමියක් එන්නලා දෙන්න පුළුවන් දෙයන්න අතර කියලා හරි මම නම් ඒනම් ගෙනත් දෙනවා. මොකද එන්නම ඕනේ කරදරයක්. ඇවිල්ලා ඒකට හරි උත්තරේ හම්බෙච්චාම ආ. ඉතින් විශ්වලාගත සුභාසිචරය තව නැත්තම් පෙන්කලකලක දෙත් වෙලා රැයට කාලා පුදින එක තමයි කරන්නේ. ඒ නිසා දුක්ඛමයි සද්ධාවට හේතුව. දුක්ඛූප නිසා සත්තා. නමුත් ඒක හැම කෙනාම එහෙම කරන්නේ දුක ආපුවම වහකනවා. මෝඩ තකතිරු. වහකන එක නෙවෙයි තියෙන භාවනා කරන එකයි. එතකොට ඉනේන දුකෙන් ගැටේ දිනවා. ගැටේ දීලා අන්තිමට තියෙනවා මේක දුක හරහා ගිහිල්ලා දුකම සත්‍යක් වශයෙන් අවබෝධ කිරීමයි තියෙන්නේ. ඒ නිසා භාවනාදී පතු වෙන සෑම කරදරයක්ම වාසනාවක්. භාවනාවෙන් තොර හැම හැම වාසනාවක්ම කරදරයක්. අන්නේම කරලා පච්චයක් කොටා ගන්න පපුවේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාසේ හා ප්‍රශ්වාසයේ බල බඳාග බලමින් සිටියදී සූක්ෂම වූවා. ඉන්පසු වරින් වර මතුවා. එවිටද එසේ බැලුවෙමි. ඊටම තද ආලෝකයක සිටමින් දැනුණා. ඉන්පසු ආශ්වාස සුලන් රැල්ලේ හා ඒ වැඩිම පිළිබඳ මෙනෙහි කළෙමි. මෙහිට සිත වෙනත් අරමුණු වලට නොයා එහිම නිමග්න විය. ශරීරයක් නොමැති බව වැටහෙනවා. භාවනාව ප්‍රීතිජනක විය. මෙය දිගින් දිගටම පවත්වාගෙන යාම වැරදිදයි පහදා දෙනමින් කාර්නිකව ඉල්ලා සිටිනවා. එහෙම දිගට කරගෙන යන්න අපිට අපිට ස්වච්ඡන්දේ කරන්න බෑ. භාවනා හරිය වෙලාවේ ප්‍රතිපදාව හරන හරියන. නමුත් අපි මේ රිට්‍රීට් එක මේක 65ද මේ යන්නේ අපි. 65 64 දී අපි මහා ශුන්්‍යත සූත්‍රය ගත්තේ ඒකෙදී සර්වඥාන්සේ පෙන්නනවා මේ වගේ සම්පූර්ණයෙන්ම ගිවිලා යන වෙලාවක් එනවා ඊට පස්සේ ආය අවිශ්ින වෙලාවක් එනවා එතකොට ඒ අවිශ්ිලි අතරින් Tamanට උදව් කරපු කරමුණම ගන්න නැත්නම් ආනපානම ගන්න ඊට පස්සේ ආයතනපත් වෙනවා ආයේනවා ආයතනපත් වෙනවා ආයේනවා ඔය ගැසි ගැසි ගැසි ගැසි දෙකේ කිනකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙලා එනකොට ඕනම කෙනෙකුට තේරෙනවා ගැස්සුනොත් තැම්පත් වෙනවා තැම්පත් වුනොත් ගැස්සෙනවා ගැස්සීමේ අවධානය තැම්පතුවයි තැම්පතුවේ අවධානය ගැස්සීමයි මේ දෙක එකිනෙකාට බද්ධ වෙලා තියෙනවා අපි මේක එකට කැමති එකට අකමැති ඒ තාක්කල් භාවනා දියුණුවක් නැහැ මේ දෙකටම සමපැත්තෙන් බැලුව සම හිතෙන් බැලුවොත් මේ දෙක සාපේක්ෂ ධර්ම දෙකක් කියන්නේ ගැස්සුනොත් තැම්පත් වුනොත් ඉවර වෙන්නේ ගැසිරා ගැස්සුනොත් ඉවර වෙන්නේ තැම්පත් වෙනවා මේක ළඟ ළඟ ළඟ ළඟ යන්න ගිය කෙනාට වෙනම මනසේ දොරක් කැරෙනවා මේවට චෝදනා කරනවා කියා පාල මේවට ආඩම්බර වෙලා දඟලලා නම් ජීවිතයක් කොට ගන්න බෑ දෙකටම සමහිත. ජීසා මේක දිගට ගන්න පුළුවන් නම් හොඳයි එහෙම ගන්න බෑ. මේ සංසාරේ එහෙම අපිට අවස්ථාවක් දෙන එකක් නෙවෙයි මේකත් එකයි අවිශ්වනත් එකයි දෙකම තියා එක විදිහට බැලීමේ අදහසක් මෙහෙවීමක් බෞද්ධය තුළ නැහැ. බෞද්ධයෝ කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. මොකද බෞද්ධය පටන් ගන්නකොට මේක හොඳයි, මේක නරකයි, මේක ධර්මිකයි, මේක අධර්මිකයි කියලා මිනුම් කෝදුවක් අරගෙනයි බලන්නේ. භාවනාවේදී බුද්ධාගමේදී බුද්ධ ධර්මයේදී මේ දෙකටම සමසිත තමයි අපි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන වචනයෙන් පෙන්නලා තියෙන්නේ. දැන් මෙවැනි කෙනෙකුට සුදුසුකමක් තියෙනවා. හොඳයි tempත් උනානේ. ඔය tempත් යවනික අන්තිම උපදේ. ඇවිස්සෙනවා. ඇවිස්සන පස්සේ ආයතේ ඇවිස්සිල්ල තියෙන ආනාපානය අල්ලගෙන ගියොත් ආයෙ tempත් වෙනවා. ආය විශ්ය. ආය tempත් වෙනවා. ආය විශ්නෝ දෙකටම නොසලන මනස આવොත් එයාට මානසික අසහනයක් නැහැ. ඒකට ආතතියක් නැහැ. දෙකේම අම්මා හොඳයි කිව්වත් වැඩි තාත්තා හොඳයි කිව්වත් වැඩි ඒ නිසා නංගි මල්ලි බව සමේ දෙන්නම හොඳේ කියා කිව්වට පස්සේ ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපි කොහොමඩක්වත් ඉතින් අම්මට එක්කෝ තාත්තට තාත්තට නෙතිලා තියෙන්නේ. දෙකටම එක හිත එනවා කියන එක තමයි අපි ධර්මයෙන් බලාපොරොත්තු වෙන දේ නමුත් ආගමේ නම් මේවා කඩලා වෙන් කරලා අවුල් කරලා ගැටලා තමයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා කමඨාන සුද්ධ කරගන්න දැන් මේකෙන් පේන දේනවා අපි නොදැක්ක සමතුලිතයක් පෙන්ලා තිනමුතු ඒ සමතුලිත කවදාහකවත් අසමතුලිත නැතුව ජීවත් වෙන්න බෑ. ඇවිසීම ඕනෙමයි. ඇවිචුනාට ඇවිසිනාට තැම්පත් නොවෙන්නත් බෑ. ඉතින් මේ දෙකෙන් එකක් ලැබේවා එකක් නොලැබේවා කියන තේරුම බේරුම නැතුව දෙකට සමහිත පැවැත්වීමේ ලා ඥාන විරිමකමක් නැහැ පැවිදි උපවිදි වෙනසක් නැහැ බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ මේ දෙක තේරුම් ගන්න මනුස්සයා තේරුම් ගන්න ඒ තේරුම් ගන්නකොට මේ පිරිමේක් වෙන්න ඕන ඥානියක් වෙන්න ඕන පැවිදි වෙන්න ඕන බුද්ධ ආගමෙන්න ඕන මොනම නියමිතකත් බලපාන ඒක ඕම රැඩිකල් වාදී තීන්දුවක් ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. ඒක බොහොම හේතුවක් කාර්ය තීන්දුවක්. නමුත් ඉතින් එහාට ආය ජීවිතේ ආතති නෑ. ආයෙ කිපෙන්න බෑ. ඇවිස්සනට ප්‍රශ්නයක් නෑ. ඇවිස්සනට පස්සේ තැම්පත් එච්චරයි. ආ තැම්පත් ආයෙනම් බය වෙන්න බෑ දැන් ඇවිස්සේ. ඉතින් මේ දෙකම දිහා බලන්න පුළුවන් නම් කාටද පුළුවන් ඉන්නේ අපි ඔක උපන්න. මම දන්නේ තේරෙනවද කියලා. නමුත් ඒක අපි පැය ගණන් මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරා. 64 වෙනි එකේ 63 වෙනි එකේදී මේ දෙක අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අන්‍යමඤ්ඤ ප්‍රත්‍යේ ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. මෙතන ගිය කෙනාට ඒක තමයි කමටහන්. ඒක තමයි කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන සමහර අවස්ථාවලදී හුස්ම නතර වී ටික වේලාවක් තිබේ. නැවත හුස්ම ඇති වෙනවා බොහෝ අවස්ථාවලදී ආනාපාන සති කෙරෙනවාද කියා තේරෙන්නේ නැතුව තිබෙනවා. මෙයට ඔබ වහන්සේගෙන් උපදෙසක් ලැබේවායි ඔක්සිජන් ඔක්සිජන් දෙන්න වහාම ලෙඩා මැරෙයි නැත්තම් ලුවන්තරන් ඔක්සිජන් මාස්ක් එක ළඟ තියන භාවනා කරන්න හදිසියක් වුණොත් අංකාල ඔක්සිජන් දෙන්න මොකද මැරෙයි මැරෙයි කියලා බය තියෙන උත්ම ගන්න තියෙනවා සෝතර ඉස්සරහ කිව්වේ මේ සම්පූර්ණම හොස්ම ගෙවෙන තැන තමයි නිවන් දකින්න තැන කියලා ඉතන බොහොම කර කර ඵලයන්කෝ කක කවරෙන්කෝ දෙන්නන්කෝ කියලා අඩකට යනවා නැති වෙනකම්ම ගිය දවසේ ඔන්න තේරෙන පටන් අරගනි මේ සුවාදය දිනවා කියලා එකක් තියෙන ඇදුම කියලා ලේදක් තියෙන. හුස්ම ගන්නවා කියන්නේ ඇදුම ලෙඩේ. සුවාදය දිනවා. ඔක නැතුව වැඩේ ජොලිය යනවා. ඔක නැති වෙච්ච දවසම පූර්ණ ජීවිතය සිද්ධ වෙනවා. මේ දැන් තියෙන්නේ ආංශික ජීවිතයක්. කොර වෙච්ච ජීවිතයක්. ආක්ෂික කොටස් ජීවිත. හුස්ම සම්පූර්ණයෙන් ගලයකට අවදි වෙන්න ඉද්ධිය පිටින්ම සම්පූර්ණ අවදිමන සම්පූර්ණ manussකම සම්පූර්ණ යටිහිත උඩිහිත දෙකම අවදි වෙලා තේරෙන පටන් අර ගන්නවා උඹ නැති වුණ දවසේ උඹට යොඩිය ජීවත් වෙනවා කියන්නේ. මම යන ඇති දවසට පුදුමාකාර පිරිචිගතියක් තියෙනවා. මාන්නයක්වත් නැහැ. තෘෂ්ණා කරන දෙයක්වත් නැහැ. ඒ නිසා හුස්ම ටික යන දවසේ මැරෙන වෙලාවේදී හොඳට 100න් ඉන්නවනම් මේ අන්තිම හුස්ම ටික ඉවර වෙනකන් හොඳට 100න් ඉන්න පුළුවන් නේද? මේ මේ කවුද මේ ළඟදී ආ ප්‍රශ්නයක් වශයෙන් අහලා තිබුණා මේ මරණ මොහොතදී අන්තිම හුස්ම ගෙවෙන තරම් බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක නේද භාවනාවේ අවසාන ඵලය කියලා. හුස්ම ගෙවන් කියන්නේ වෙන්නේ මරණ වෙලාවේදී කලබල වෙන්න එපා මේ අනේ බබාට මේ මේ දෑවැද්ද දීලා තියෙන්න බැරි වුණා බැංකුවෙන්ම අස්සම් කරලා දෙන්න බැරුණා කියන එක නෙවෙයි. හුස්ම ටික යනවා. අන්තිම එකක් යනවා දැක්කම මේකත් මරණයක් තමයි. මේ කියන්න හදන්නේ තන්නේ මරණයට සූදානම් වීමක් හොඳට පෙන්වනවා. උස්ම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොකක්වත් නැහැ. නමුත් ජීවිත කිසිම අඩුවකුත් නැහැ. 100%ක්ම පිරිච්ච ගතියනවා. 100%ක්ම සම්පත්‍ති කරගතියනවා. සුවාසෙන අතර වෙච්ච දවසේ. ඒ නිසා මෙරියම් කියලා තමයි කියන්නේ. හුස්ම කියලා වෙච්චාවයි. ඡේ වෙච්චාවයි. වැය වෙච්චාවයි. නිරුද්ධ වෙච්චාවයි. මොකද වෙන්නේ කියලා බලන්න මොකුත් වෙන්නේ නැහැ හිතව දෙන එක විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වීර්ය හා සමාධිය සම්බාර කරන ආකාරය තවත් උපමාවකින් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේ සම්මා සම්බුදු සරණයි. ඒකට ඇත්තට උපමා කීපයක්ම පෙන්ලා දීලා තියෙනවා මේ ශිරා වේදේ කියලා එකක් ලොකු සංසේ මෙල්ල දාලා තියෙන පොතේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ වතුරේ පාවන නෙළුම් පෙත්තක දුවර කැපෙන පිහියකින් අතින් නෙළුම් පෙත්ත අල්ලන වතුරේ තියෙද්දි ඒකේ තියෙන රේඛාවක් බලන්න හදනවා කියන්නේ. ඒකේ තියෙන ආරටියක් බලනවා. ඉතින් එතකොට යාට මේ පටල නැනේ භාවයේ වෙන තියෙන්නේ හරියට දැලිපිය තියලා රේඛාවක් බලන්න මොන්න තරම් සමතුලිතතාවයක් වරද කියලා. එහෙම නැත්නම් රජ කෙනෙක් කියනවා මේ බඹයක් දික මකුළු දැලක් ගෙනාව කෙනෙකුට දහසින් බැඳි පියල්ලක් දෙනවා කියලා. ඉතින් මිනිස්සු ගිගම මකුළු දැල කඩන් දූවන්න හදන මාලිකාවට මම පයිති කැදෙනවා. යම් කිසි කෙනෙකුට බඹයක් දිය මකුළු දැලක් හරියට දික් කරන උලන් වදින්න නැතුව එමීට මාලිකාවට යනකම් ගෙනියන්න පුළුවන් නම් මකුළු දැල නැති ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. හම්බ වෙච්ච ගමන් තක්ක මුක්කක් එනවා අල්ලපු ගෙදර මිනිහා මට ඉතල දුවයි දන්නේ ආ දුවර බලච්චි මකුළු දැල කැඩලා ආන්නේ වගේ මේ එකලස් කිරීම සුසර කිරීල සංගීත ශිල්පයේ තියෙන අන්තිම කෙලවර. උත්තරසේ දීලා තියෙන වීණාව සුසර කිරීම ඕනට තද වුණොත් පුපුරන සද්දයක් වෙනවා. ඕනට මුලක් වුණොත් බොල් සද්දයක් වෙනවා. මයිකේර කතා කරනකොට උඟාක් ලඟම පුපුරනවා. ඈත් වුණොත් ඇහෙන්නේ නැහැ. ජීසා මයිකේර කතා කරනකොට මේ යතන වීර්යයත් ඒකේ අනික් අයට ඇහෙනවද කියලා සලකා බලන ගතියත් නැත්තම් හොඳ වටින කතාවක් කරන්න වෙන්න පුළුවන්. ඇහින්නේ මොකක්වත් ඇහින්නේ. එයිසා අපේ ජීවිතේ හැම තැනකදීම ඔය ලුණු මිරිස් මත වීම තමයි ප්‍රශ්න තියෙන්නේ. ලුණු පොල් කටේ ලුණු තියෙනවා. කහ ගොඩලේ කහක් තියෙනවා. මිරිසුත් තියෙනවා. නමුත් හරියට පදම දාගත්තොත් පොඩි ටික්කට නව ටික්කක් කියලා කෑ හැකියි. නැත්තම් ඉතින් ඔය අම්මන්ගේ මුට්ටි වනම නමන්න වෙන ඔළුවේ නැද්දකින් පුළුවන් නම් උයාගත්ත නම් කාපියේ කිය. ඔක්කොම මුට්ටි වල තියෙනවා නම පදම දන්නේ නැහැ. දැන් සුඛෝභෝගී ජීවිතය කියලා කියන්නේ හැමදේම තියෙනවා. හැබැයි මානසික අසහන මොන්නම විදිහකින් ශාන්තියක් නැහැ. සැප සම්පත් ගොජ දානවා. කෝ සමබරභාවය. කෝ පොළවේ ඉන්න පුළුවන් ගතිය. කෝ manussකම. ඉතින් අර හැම වස්තුවක්ම තමන්න කරදරයක් කරනවා. හම්බ වෙනකන් නම් හිතෙන්නේ වස්තුව ලැබුණා නම් අම්මා ඉතින් ඇත්ත පිට කාසිපණන් හොඳ ඇති තියෙනවා නම් මම හිටගෙන දිවි ලෝකේ මවන්නම් කියලා තමයි පටන් අරගන්නේ. අන්තර සල්ලි හම්බෙන්න අපිට නෑ දෑ තරහ වෙනවා, යාළුවෝ තරහ වෙනවා, තමන්ට තමන් ඊර්ෂ්‍යා කරගන්නවා ජීවිතේ නෑ. නිසා දේවල් නැතිකම නෙවෙයි තියෙන පදම. අපි යනවා ඊගා ප්‍රශ්න. ලිඛිත ප්‍රශ්නේ පමණයි සමහරවිට. අපි බෑග් කාලයක් කරගෙන තිනවා. ඉදිරිපත් කරන ප්‍රශ්න ඔච්චර දෝෂයක් නෑ. උග දෙනෙක් වගේ අර ගොඩක් මූලධර්ම ප්‍රශ්න අල්ලගෙන අවුල් කරන ගතියක් නෑ. ඒ නිසා භාවනා කරලා තියෙනවා. ඒත් ඒක දවස් දෙකක මේ වෙනකොට ගත වෙලා තියෙන හැටියට බලනකොට මේ මුසිටිටික ප්‍රතිඵල නෙවෙයි මෙවුවා. තමයි මේ වෙනකොටත් ගත කරන ජීවිතයක් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරපිකේ ප්‍රතිඵල තියෙන්නේ. එහෙම ගත නොකරපු නොලියපු ඇත්ත ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ මේ ලියපු ටික ගැන. ඒක නිසා මේ පොදු කමට අහනකට ගිහිල්ලා ඔක්කොට මේක අහන්න සලස්සන්න වෙච්ච එක ගැන මම සතුටුයි. එක එකන කමටහන් සුද්ධ කරානම් මේ වගේ ඔක්කොටම පොදුවේ මේක බුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමහරුන්ට ලොකු අසාධාර්ණ සිද්ධින බුද්ධිලිකව කතා කරන්න හම්බෙන්නේ නැති. මම ඉතින් කතා කරන්නේ කතානේ මාගේ වාසියටනේ. මම කියන්නේ මේ එක ප්‍රශ්නයක්වත් මගේ ප්‍රශ්න කියලා ගන්න එපා. මේ මානවයාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මට දැක ගන්න පුළුවන් channel කවුද අය මං විස්තර කරන්නේ. ඕකට පුද්ගලිකත්වයක් ගන්න තේ උපහෙලි කරන්න. හෙලි කරපු ගමන් අනික් මනුස්සයා ගන්න පුළුවන් කරන ගන්න. මේ මමයා කියලා ප්‍රශ්න සීමා කරන උත්තර සීමා කරන්න ගියාම එතන අධිරාජ්‍යවාදයක් කියන්නේ බුද්ධුයි. යන්න කිච්චාම ප්‍රවාහන සේවයේ කෝච්චි යන්නේක බස් එක යන්නේක හොඳයි. Tamange පුද්ගලික කාර්යයක් යන යනවට වැඩියි. ඉතින් උගද දෙනෙක් කැමති ප්‍රයිවට් කාර්යයක් තියාගෙන යන්න තමයි. නමුත් මං කියන බස් එකේ කට්ටිය මේක තුල යන් කිය. ළඟ බස් එකේ. පුද්ගලික කාර්යනික ආඩම්බරයක් වුණාට ඒකේ නෑ අර පොදු ගතිය නිසා මේ බස් එක යන්න මාත් කැමති. වෙන මේ සතිವಾರ ඉවර කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි මේ වෙදී ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවාද කියලා මම කර්ණාවෙන් දැනගන්න කැමතියි. නැත්නම් අපි මෙතනින් සැසිවාර સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. දැයි එහෙනම් සියලු දිනාටම තෙරුවන් සරණයි.